ගැනීම නම් උත්සාහ ගන්න. මේ විනිශ්චය කරේ ආවේ ප්‍රතිකුල සංඥා ගැන සම්දේශනා පිළිපැකීම බලන්න. ඒ ආහන ඒ අනුව පිළිපදින්නට ඕනේ ඒක තමයි ඒකෙන් ප්‍රතිඵලයක් ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෙහිම සත්‍ය පාඩයක් දේශනා කොට වදාගලා තිබෙනවා. පංචමය දෙක්ඛේ ධම්මා භාවිතා බෞලේ කතා ඒකන්ත නිබ්බිදාය නිරාගාය නිරෝධාය සමාය අභිඥාය සම්බෝධය නිබ්බානාය සංවත්තන්ති මහණෙනි ධර්ම පහක් තිබෙනවා මෙම ධර්ම පහ භාවිතා කිරීම තුළින් නැවත නැවත බොහෝ වාරයක් බැලීම තුළින් ඒ සම්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය ඒකාන්ත වශයෙන්ම කලකිරීම සඳහා නොයල්ම සඳහා සංස්කාර ධර්මයන්ගේ නිරෝධය සඳහා උපසමාය කෙලෙස් සංසිඳීම සඳහා සම්බෝධාය සම්බෝධිය ලබා ගැනීම සඳහා නිබ්බානාය නිර්වාණය ලබා ගැනීම සඳහා සංගතන්දී හේතු උපකාර වෙනවා කියන එකයි අදහස. නිසාම් බෞද්ධෙක් මේ ප්‍රාර්ථනා කරන දෙයක් තමයි නිවන් සුව ලැබේවා කියලා. ඒ ප්‍රාර්ථනාවේදී ලෝකමනේ නිවන් සුව ලබන්නට බැරි නිසා ඒ නිවන් සුව ලැබීමට අවශ්‍ය ගුණධර්ම පූර්ණේ කර ගන්නට ඕනේ. ඒ ගුණධර්ම පූර්ණේ කරන කාර්ය පරිච්ඡේදය තුළදී මේ පංචස්කන්ධ ලෝකයේ සහ බාහිර සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරීමක් කෙනෙකුගේ සිත තුළ ඇතිවන්නට ඕන. කලකිරීමක් ඇතිුනේ නැත්නම් මේවට ඇලෙනවා, මේවා උපාදාන කරනවා. මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි ඇදී බැඳී කටයුතු කරන ආසාවෙන් මෙදී සිටිනවා. පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි කලකිරීමක් ඇතිවෙච්ච කුද්දලේ තමයි පංචස්කන්ධ ධර්මයන් අතහැරලා ලබන නිවන ලබන්නට ඕසත් වන්නේ. එහෙම පංචස්කන්ධ ධර්මයන් කෙරේ පරිචිත පිළිලේ තමයි නිවස ලබා ගැනීම සඳහා කටයුතු කරන ගමන. ඒ කලකේ නැතිවීම සඳහා ඒකාන්ත වශයෙන් මේ පංචස්කන්ධ ධර්ම දුකක් දුක් ලබා ගැනීම හේතුවක් කියලා තේරුම් ගන්න ඕන. මේවා සමාකෝ සමාන්තර ධර්ම නොවන අනාත්ම ධර්මකේ අවබෝධ කරගන්න මේ පංචස්කන්ධ ධර්ම ඒකාන්ත වශයෙන්ම අනිත්‍ය කියන වෙනස් වෙන විරුද්ධ වේ යන ධම්ම කියලා තේරුම් ගන්න. එසේ අවබෝධ කරගන්න කෙනෙකුට තමයි නිබ්බිදාව ඇතිවන්නේ කල කෙරීම ඇතිවන්නේ. ඒ වගේම මේ පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි ඇලීමක් යම් කෙනෙකු ඒසිත තුන තියෙනවා නම් මේ පංචස්කන්ධ ධර්ම අතහැර ලබන නිවන එවැනි කෙනෙකුට ලබන්නට බැහැ. නිවන් ලබන්නට නම් සියලුම සංස්කාර ධර්ම විරහිත තත්ත්වයකට පිටපත් කර ගන්නට ඕන සංස්කාර ධර්ම සියල්ලම සිතෙන් ගෙහි යන්නට ඕන. ඒක නිසා මේ පංචස්කන්ධ සංඛ්‍යාත සියලුම සංස්කාර ධර්මයන් පිළිබඳව විරාගයක් කෙනෙකුගේ සිත තුළ ඇති විය යුත්තේ විරාගය කියන්නේ රාගයට ප්‍රතිවිරුද්ධ ධර්ම. ඇලීම නෙවෙයි නොඇලීම. මේවා කෙරෙහි ඇලී ඇලී සිටින තාක්කල් සංසාරයේ සංදේශ සිටීමට සිදුවන බව තේරුම් ගත යුතුයි. මේවට ඇලියනේ සිටපු නිසා මෙතෙක් සංසාරයේ අනන්ත ප්‍රමාණ දුක් වෙනක ආකාරය අවබෝධ වී එනී ආය. එසේ අවබෝධ වන කෙනෙකුට තමයි මේ භාගයේ නොහැලී සිටී කියන හැඟීම ඇති වෙලා මේ සංස්කාර ධර්ම සිතෙන් අතහරින්නට පුළුවන් වන්නේ. සම්පත නිබ්බිතාය විරාගාය නිරෝධාය. නිරෝධාය කියන්නේ නිරුද්ධ වී යනවා, නිවි යනවා. නිවන් ලැබීමට නම් මේ රූපය නිරෝධයක් අත්දකින්නට ඕන නාම රූපය නාම නිරෝධයක් අත්දකින්නට ඕන මේ නාම රූප ධර්මයන්ගේ නිරෝධය අත්දැකීමෙන් තමයි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට පුළුවන් මාස් මෙන්න මේ කියන කලකිරීම නිබ්බිදාව නොයල්ම විරාගය ඒ වගේම නිරෝධය ඒවත් සංස්කාර ධර්මයන්ගේ නිරුද්ධ වීම යන කරුණු අවබෝධ කර ගැනීම සඳහා අරුණ පහකුන් නැවත නැවත වැඩි යුතුයි නැවත නැවත භාවිතා කරලා ප්‍රගුණ කරලා බහුලීකරණය කළ යුතුයි. ඒ තාමතර උන්වහන්සේ දක්වන යශෝත්තර පාඨයේම අභිඥාය සමාය සම්බෝධාය නිබ්බානාය කියන වචන හතරකුත් නිවන් ලබා ගැනීමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් නිවන් ලැබීමට අවශ්‍ය වන කර්ම විශිෂ්ට ඥානයකින් අවබෝධ කරගත යුතුයි. ඒ වගේම කෙලෙස් උපසමාය සංසිඳවා ගන්න ඇතුලේ කෙලෙස් සංසිඳෙන්නට ඕන. මේ කරුණු දෙක ලබා ගැනීම සඳහා ඒ අසුවතියෙන් ලබන ඒ අංග පහ දිනු කරන්නට සිදුවේ. සම්බෝධාය නිපානා සම්වත්තන්ති සම්බෝධිය සඳහා බුද්ධත්වයේ හෝ සම්මා සම්බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ හෝ රහත් භාවයේ සහ ශිෂ්‍ය මාර්ගඵල ලැබීම සඳහා ඒ වගේම නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා මේ කරුණු පහ වැඩි විස්තරිත භාවිත බෞලිකතා බෞලීකරණය කළ යුතුයි. එකවරක් වැඩලා බෑ දෙකක් වැඩලා බෑ. දහදොළොස්සරයක් නෙවෙයි පානුස්සරය ශේෂරයක් වන්නේ බොහෝ වාරයක් වැඩි යුතුයි. ප්‍රථමයේ පංච මනෝදමේ කොටස් පහ. එද දෙක්කේ දෙක්කෝ අසුභාන් පස්සේ කායේ විහෙරති ආහාරේ පටික්කෝල සංඤේ සම්පලෝකේ අනබිර සංඤේ සබ්බ සංඛාරේ සමිච්ඡානුපස්සේ මරණ සංඥාචකෝ 50 අජ්ජත්තං සෝපට්ඨිතා හෝති මේ කරුණපා පිළිවෙලින් බුදුරජාණන් වහන්සේ මෙලෙසින් දක්වන්නේ අසුභ භාවනාවේ නියැලීම තමන්ගේ රූපස්කන්ධය බාහිරයේ රූපස්කන්ධය අසුභ වශයෙන් දැකීම කරන ලබන භාවනාව එනකට ආහාරයේ පටික්කෝල සංඥාව දිනු කෙරේ. සබ්බ ලෝකේ අනිබිද සංඥා ලෝකයේ තියෙන සියලුම ධර්මයන් කෙරේ අනිබිදතිය. නොයන්න ඇති වෙන සංඥාව දිනු කරගන්නේ. සබ්බ සංකාරයේ සංඥා නුපස්සේ විහෙරති. හේලෝම සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් දැකේ. මරණ සංඥාතකෝ 56 දස්සං සෝපක්ෂිතා හෝති මරණ සංඥාව සමාගයේ සිට තුළ මනදින් පිහිටවා ගැනීම. මේ කර්මපා වැඩිවීමෙන් අර කලින් කියපු සියලුම ආනිසංස ලබන්නට පුළුවන් නිවන අවබෝධ කරන්නට පුළුවන්. ඒකට මේ කර්මපයෙන් අද මේ කියා දීමට බලාපොරොත්තු වෙන්නේ ආහාරයේ කටකෝල සංඥාව පිළිබඳව. ආහාරයේ පිළිබඳව ඇති කරගන්න ලබන පිළිකුල් සංඥාව කියන එකයි ආහාරයේ ප්‍රතිකූල සංඥාව කියන එකේ සාමාන්‍ය අර්ථය. බොහෝ දෙනෙක් ආහාර වලට දිගු වෙලා කෑදර වෙලා ගේද වෙලා කටයුතු කරන්නේ. හරියට ඔය සමහර මඩ ප්‍රේතයෝ වගේ. ප්‍රේතෝ මේ දන්නවා නිරන්තරයෙන්ම ආහාර වලට හරියම කෑදරයි අපි එදින්දා ව්‍යවහාරෙත් පාවිච්චි කරනවා. ප්‍රේතෙක් වගේ කෑදර වන්නට එපායි කියලා. ඔය ප්‍රේතේකුගේ ආකර්ෂණ සත්‍යයක් එහෙම තමයි ලැබෙනවා නම් මේ ප්‍රේතේ ඉන්නකොට ආහාර දකිනකොටම දෙලගිරෙන සත්‍යයක් ඇතියි. ප්‍රේතේ වගේ ආහාර ගන්න සත්ව කොටාශයකොත් මිනිස්සුත් ලෝකෙ සිටිනවා. සමහර තෙවිසා සත්‍යයේ ඉන්නවා දින ගාණක් ආහාරයක් එහෙම නැතිවම පුහේ ගිලගෙන ගිලගෙන යනවා. එහෙම ආහාර ගන්න සමාජයේ සමහර මිනිස්සු සිටිනවා. භාවනාකට නිවන් ලබන්නට බලාපොරොත්තු වන අය විසින් එසේ ආහාර ගැනීම නොකළොත් ආහාර ගැනීම පිළිබඳව නුවණින් සලකා බලා ආහාර ගැනීම කළ යුතු වෙනවා. එසේ කරන්නේ විශේෂයෙන්ම ඉන්ද්‍රයන් සංවර කර ගැනීම සඳහා. සක්ුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගාමේන සංවරෝ සාදු සාදු ජීවාය සංවරෝ කායේන සංවරෝ සාදෝ සාදෝ වාචා සංවරෝ මනසා සංවරෝ සාදෝ සාදු සම්බත් සංවරෝ සම්බත් සංවතෝ වික්ඛෝ සබ්බ දුක්ඛා පමුච්චති කියලා බුදුහාමුදුරුවෝ දැක්වෝ ගාථා දෙකක් තිබෙනවා මේ ගාථා ධර්මපදයේ දැක්කෙන්නේ ඇස කන නාසය සංවර කර ගැනීම යහපත් ජීවාය සංවරෝ සාදෝ ජීව සංවර කර ගැනීම යහපත් මේ දේව සංවර කර ගැනීමට ආහාරයේ ප්‍රතිකූල සංඥාව අවශ්‍යයි. ඒ වගේම කාය සංවර කර ගැනීම, සිත සංවර කර ගැනීම, වචනේ සංවර කර ගැනීම අවශ්‍ය වෙනවා. නිවන් දැකීමට බලාපොරොත්තු වන කෙනෙකුට සම්බත් සංමුතෝ බෙක්කෝ මේ ආකාරයෙන් සෑම ආකාරයෙන්ම සෑම පැත්තෙන්ම සංවර වූ කෙනෙකු සම්බ දුක්ඛා පමුච්චති මේ ශේලෝම දුකින් මිදෙනවා නිවනින් සැසෙනවා. එතකොට ඒ ඉන්ද්‍රිය සංවර කර ගැනීම සඳහා ආහාරයේ ප්‍රතිකූල සංඥාව වඩන්න ඕන. බුදුරජාණන් වහන්සේ වෙනස් සෝත්‍රයකදී මේ ආකාරයෙන් දේශනා කළ පාඩයක් තියෙනවා. කබලේකාර ආහාරයේ දෙකේ පරිඥාතෝ පංචකාම ගුණිකෝ රාගෝ පරිඥාතෝ හොති පංචකාම ගුණික රාගේ පරිඥාත්තේ නාචිතං සංයෝජනං ඒන සංයෝජන සම්මුත්තෝ අරිසාවකෝ පුන ඉමන් ලෝකං ආගච්ඡේය මාන්නේ මේ ආහාරය පිළිබඳව හරියට පිළිසිඳ දන්නවා නම් පිළිසිඳ දකිනවා කියන එකේ අදහස නුවණින් මේක හරියට අවබෝධ කරලා දකිනවා නම් ඒකට අපි මේ කන බොන දේවල් පිළිබඳව ආහාරයේ පටිච්චෝල සංඥාව ඇති කරගෙන ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් පිළිසිඳ දැකීමක් ඇති කර ගන්නවා නම් පංචකාම ගුණිකරාගෝ පරිමෝතෝ හෝති ඔහු විසින් ඔහු විසින් නැත්නම් අය විසින් පංචකාම ගුණයන් පිළිබඳවම පිළිසඳ දැකීමක් ඇති කරගත්තා වෙනවා. එසේ පංචකාම ගුණිකරාගේ පරිඥාතේ පංචකාම ගුණික රාගය පිළිබඳ පරිපේක්ෂණ දැනීමක් ඇති කරගත්තා නම් අනෙවේ කෙනෙකු වෙනකොට නත්තේ තං සංයෝජනං යේන සංයෝජන සංයුක්ත වරිසාවකෝ පුනේ මන් ලෝකං ආගච්ඡේ යති මේ කාමාවචර ලෝකයේ දෙන සංයෝජන ධම්ම නැති කරගත්තු කෙනෙක් බවට පත් වෙනවා. එවැනි කෙනෙකුට ඒ කාමාවචර ලෝකයට පැමිණ වරම්භාගයේ සංවර්ධන ධර්ම පහක් තිබෙනවා. ඒ සංවර්ධන ධර්ම කියන්නේ සක්කාදිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන සංවර්ධන ධර්ම නැති කරනවා. ඒ කියන්නේ අනාගාමි වෙනවා. ආහාරයේ පටික්කුල සංඥාව මේ විදිහට නිවැරදි ආකාරයෙන් දිනු කළා නම් අනාගාමී මාර්ගඵලය පවා ලබන්නට පුළුවන් කියන එකයි මෙයින් දැක්වෙන්නේ. ඒන් පහළ මාර්ගඵල ගැන කියන්නට කතාවක් ඇත්තේ නැහැ. අටුවාවේ තිබෙන එක් කතාවක් මේ ඇයිද කියන්නම්. එතන පොඩි හාමුදුරු කෙනෙක් ආහාර ගන්නා විට තරමක් සීතල ලැබුණු ආහාර ලොකෝ හාමුදුරු බලා හිටියා පසුක සිට එයා ගිහිල්ලා පොඩි හාමුදුරු එකපාරට ආහාර ටික ගන්න හදනකොට නම අත පුච්චා ගන්නට එපා කියලා කියනවා. මේ පොඩි නම එකක් ඥානාන්විත පුද්ගලයෙක් ඒක නිසා කල්පනා කළා මේ සීතල ආහාර ගන්නේ මම ඒ කිසිම රසණයක් නැහැ අත පුච්චා ගැනීමට තරම්. නමුත් මේ හාමුදුරුවෝ ඇයි මට මේ ගුරු හාමුදුරුවෝ ඇයි මට අත පුච්චා ගන්නට එපා කියලා කිව්වේ. එහිදී ඔබට කල්පනා වුණා මම මේ ආහාරයේ පටිච්චෝප සංඥාවක් ඇති කරගෙන ආහාර පිළිබඳව ත්‍රිවිධ දැකීමකින් තොරව ත්‍රිවිධ සතෙක් ආහාර ගන්නාසේ ඔය ගිජුව ගන්නටයි මේ ගියේ. ඒක නිසා මෙතෙන් සිට මම ආහාරයේ පිළිබඳ සංඥාව ආහාරයේ පිළිබඳ පිරිසිදු දැනීම ඇති කර ගනිමින් ආහාර ගන්නවා කියලා ආහාර ගන්නට පටන් ගත්තා. ඒ පොත්වල දක්වා තිබෙනවා ආහාර ටික අරගෙන ඉවර වෙනකොට ඌ මාර්ගඵලයක් ලැබලා නිවන සම්සනායි කියලා. මේක එහෙම සිදුවෙනවා එහෙම සිදුවන්නට පුළුවන් එහෙම සිදුවෙන ආකාර රාශියක් තිබෙනවා. ඒ ආකාරයෙන් පසුව දවසක මෙයට අවශ්‍ය වුණු කියලා දෙන්න. එතකොට කොහොමද ආකාරයේ පටිච්චෝල සංඥාව ඇති කරගත යුත්තේ? පිළිකුල් දෙයක් දැක බලලා මේක පිළිකුල් කියන එක කාටත් කරන්නට පුළුවන් දෙයක්. ඒක මහ ලොකු කාර්යයක් නිකම්ම අපංකමක් කියලා හිතන්නට එපා. ආහාර ටිකක් පිළිකුල් වෙන විදිහට ඔක්කොම එකට දාලා අනන්න පුළුවන් එනවාට පස්සේ ඒක පිළිකුල් භාවයට පත් වෙන එක දැකලා මේක පිළිකුල් කියලා හිතන එකයි. ඒක පිරිසිදු සුවඳවත් රසවත් ගුණවත් ආශාවක් ගෙඩ දෙන ආහාරයක් දෙස බලාගෙන ඒ පිරිසිදු තත්ත්වෙම තිත බලාගෙන ඒක අපිරිසිදුයි කියන කියලා හිතන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා පොඩි වෙනසක් නෙවෙයි. පිළිකුල් දේ පිළිකුල් වශයෙන් දැකීමට වඩා ත්‍රිවිධ දේ පිළිකුල් වශයෙන් දැකීම තම අගයවත්. එමේස ආහාර ගන්නට ඉස්සෙල්ලා ඒ පිළිකුල් ආහාර දෙස බලන්න වක්කඩලා ගන්නට යන්න අවශ්‍ය නැහැ. කල්පනා කරන්න මේ ආහාර ටික මේ විදිහටම දවසක් නැත්නම් පැය 7-8ක් එහෙම තිබුණොත් කොයිතරම් පිළිනු ස්වරූපයට පත් වෙනවද? නුවණින් ඒක කල්පනා කර බලන්න. ඒ ඉරුණු වෙලා දුගඳ හැමලා සමහරට ඒ ආහාර අතින් ඉස්සොත් එහෙම නූල් ලැබෙනවා වගේ තත්ත්වයක් දක්නට පුළුවන් වෙන කෙනෙකුට කනවා තබා අල්ලන්නටත් නැති තරමට දුගඳ හැමන සත්‍යයක පිළිකුල් ස්වරූපයකට ඒ ආහාර පත් වෙනවා නේද කියන එක ආහාර ගන්නට මිශ්‍රව දකින්න නොවනින් එක දකින්න එහෙම දැක්කලා දැන් ආහාර ටික අන්නවා අනලා ඉවර වෙලා කටට දාලා හපනකොට එකපාරට හපලා ගෙනෙන්නේ නැහැ මේ ආහාරයේ පටික්කුල සංඥා ඇති කරගන්න පුද්ගලයා විසින් ආහාර ගැනීමට සෑහෙන කාලයක් නිරන්තර කරන්නට ඕන. ආහාරයට හොඳට හපන්න. හපලා හපලා හපලා හපන ගමන් Taman සිතින් බලන්න ඒ හපපු ආහාරවල ස්වરૂපේ මොකක්ද කියලා. Tamanගේ මනසට නිමිත්තක් වශයෙන් ඒක සටහනක් වශයෙන් දිස් වෙන්නට ඕනේ. මේ දැන් Taman මේ පිරිසිදු වල තියෙන සුවඳවත් විදියට තියෙන ඕනෑම කෙනෙකුට කන්න පුළුවන් මේ ආහාර ටික මම දැන් මේ කටේ දාලා හපනවා හැපුවාට පස්සේ ඒ ආහාර වල ස්වરૂපේ මොකද්ද මොන තත්යකට දැන් පස්සලා තියෙන්නේ මේක හිතට තේින් නැත්නම් <clears throat> ඒ හපපු ආහාර ටිකක් එළියට ගන්න එළියට අරගෙන ඒ කන්නේ පිඟානේම පැත්තකින් තියලා බලන්න අනිත් ආහාරත් දෙස කියලා සංසන්දනය කරලා ඒවට දකින්න පුළුවන් දැන් කන්නට තියෙන පිරිසිදු ආහාර ටිකයි ඒවා කඩට අරගෙන මේ හබලා තත්පර විනාඩි දෙකක්වත් ගියේ නැහැ ආපන්න විනාඩි භාගයක් ගියා නම් ඒ විනාඩි භාගයක් ගියාට පසු ආහාර වල ස්වરૂපය මොකක්ද හිතලා බලන්න ඒ හබලා පැත්තකින් තියලා තිබුණු ආහාර ටික නැවත අතින් අරගෙන කඩට ගන්න පුළුවන්ද කියලා එතකොට Tamanට ඒ පිළිබඳව ඇතිවේ විපිලිකුලක් අමුතෙන් පිළිකුල් කියලා හිතනවා නෙවෙයි. මේ පිළිකුල් ස්වરૂපයට ආහාර වල පිළිසිදුවට කලින් තිබුණත් මේ විදිහට පිළිකුල් භාවයට පත්ුනේ කටේ තියෙන ওই කෙල වැනි දේවල් එක්ක මිශ්‍ර වෙලා ඒක හපපු නිසා මේ විදිහට විනාඩි කිහිපයක්ම ආහාර විදිහට දැක දැක ඒ කියන්නේ ආහාර ටික හැපුවාට පස්සේ ඒක පස්වන ස්වરૂපේ දැක දැක දැක දැක සිතට පෙනි පෙනි පෙනි පෙනි ඒකහාර විනාඩි 3 4ක් 5ක් වගේ කාලයක් ගන්න. එහෙම අරගත්තාට පසුව මේ දෙවෙනි අදිය වශයෙන් මෙසේ කල්පනා කරන්න. දැන් මම මේ ආහාර ගත්තා මේ වගේ හිමිලා වැටෙනවා ආහාර බලනවා අයයන් කරනාවේද මොනාවේද මන් දන්නේ ආකාර ගන්ධන ගමන් කරන නාමයෙන් ගමන් කරන්නේ මේ ආහාර දන්නේ තමා ගලනාලය තුළින් යන බව ගලනාලය දන්නේ ආහාර තමා තුළින් යන බව ආහාර දන්නේ නැහැ මේ මොකක්ද ඒවා ගිහිල්ලා වැටෙන්නේ ආමාශයට මේ කාමාශය කියනවට වඩා හොඳයි වමන මරණ කියලා හිතනවා දැන් තමයි මේ විනාඩි 45කට උඩදී ගත්ත ආහාර මෙසේ වමන මාර්ගයෙන් ගිහින් තැන්පත් වෙලා තියෙනවා. දැන් කල්පනා කරන්න මම ඇඟිල්ලේ උගුර ඇඟිල්ල උගුරේ ගහලා දැන් මෙතනම මම මේ ගත්ත ආහාර ටික වමන කරා. ඇඟිල්ල උගුරේ ගහලා වමන කරන්නට පුළුවන්. තමන් ඉදිරියේ ඒ වමන ටික දැම්මොත් එහෙම ඒවා කොච්චර සුවඳවත්ද කොච්චර ප්‍රියද කොච්චර ආශාව ඇති වෙනවද කොච්චර කණ්ඩ හිතෙනවද එහෙම නැත්නම් ඒවා කොයිතරම් අපවිත්‍ර භාවයට පත් වෙලාද කොයිතරම් දුක දහමනවද කොච්චර දකින්නට සත්‍ය තත්ත්වයට පත් වෙලාද කියන Tamanටම සිතට තේන්නවල මේ දැන් මේ රස කර කර කලින් ගත්තු ආහාර ටිකක් සුවඳ ආහාර ටිකක් ඕනෑම කෙනෙකුට ගන්න පුළුවන් ප්‍රිය උපදවන ආහාර ටිකක් මේ ආමාශයට ගිහිල්ලා විනාඩියක් දෙකක් වැනි සුළු කාලයක් යන විට ආමාශය තුල තිබෙන විවිධ එන්සයිම් වර්ග මිශ්‍ර වීම ආදිය ඒ වගේම මේ ආහාර ද්‍රවීමට අවශ්‍ය වෙනත් වෙනත් රසායනික ද්‍රව්‍ය එකතු වීම නිසා මේ විදිහට අතිශයින්ම දුගඳ සමන පිළිකුල් ස්වરૂපයකට පත් වුණා මම මේ කන ආහාර නේද මේ සත්‍යයට පත්වන්නේ කියලා ඊළඟට දකින්නට ඕන. ඒ වමනවල ස්වરૂපය Tamange හිතට තේරෙන්නට ඕන. අපි බස් එකක එහෙම යනකොට වෙන කෙනෙක් වමනේ දාලා එතන බැඳි දාලා එහෙම වහලා තියනවා නම් ඒ බැඳි දාලා වහලා තිබුණත් ඒ සීට් එකේවත් වාඩි වෙන්න කෙනෙක් කැමති ඒ තරම්ම පිළිකුල්. මේව තමයි මේ ආමාශය තුළ රඳවාගෙන ඉන්නේ. මේ தත්ත්වයට පස්සනේ ඒවට තමයි මේ ආශ්‍රය කරන්නේ. මේ தත්ත්වයට පස්සනේ ඒවා තමයි මේ තරුගස්මින් රසවිඳින්න අනුභව කරන්නේ. මේක තේරුම් ගන්න. දැන් මේ විදිහට නිදානිගානක් කරනවා. ඊට පස්සේ කල්පනා කරන්න තුන්වෙනි අධ්‍යයන වශයෙන් දැන් පැය 5කට 6කට 7කට වාගේ උඩදී ආහාර ටිකක් ගන්නවා. ඒ ආහාර වලට මොකද වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් මේ ආහාර පැය පහක් පැය ගියාට පස්සේ මොකද ආහාර වලට මොකද වෙන්නේ? ආමාශය පැය හතරම ආරක් විතර කාලයක් පවතිනවා කියලා පොත්වල දැක්වෙනවා. ඊට පස්සේ ඉතින් ඕවා මම බඩ කුඩා බඩ කරා යනවා. මම දැකලා තියෙනවා මේ කපන අවස්ථාවලදී බඩවැල් කපන විට ඉහළ ඉහළ බඩවැල් කපනකොට අස්සෝචි දියකටල තියෙනා නම් වතුරකින් අතිශයින්ම දුකට හමන දකින්නට සත්‍වේ වන සත්‍යේ ඒ වතුර වැනි අසෝචි කොටස් දියාර ස්වරූපයේ තියෙන අසෝචි කොටස් එළියට එනවා. පහළට පහළට යනකොට ඒවා කෙර වෙලා අසෝචි වශයෙන් මහා බඩවැල් වල කිරවෙනවා. මේක දාකින්නේ Tamanගේ උදර කුහරේ මේවා දැන් මෙන්න මේ විදිහට කලින් ගත්තු ආහාර මේ විදිහට දැන් මේ පරම දුක්ඛන් දෝ දකින්නට සත්‍වේ වූ අසෝචි බවට පත්ලා හිර වෙලා තියෙනවා නේද මහා බඩුවේ පස්සේ. ඒක ඉහළින් තියෙන ඒවා දිය කරපු වතුර වගේ අර වතුර ගැටේ ගිහිල්ලා ඝන වුණාට පස්සේ තමයි පහළට පහළට යනකොට ඝන වෙනවා. ඒකේ ඕජස් ගැටේ ආදී උරාලන්න නිසා එහෙම සිදුවන්නේ. මෙවැනි දුකන් හම ස්වરૂපයට පත් වෙන. මෙවැනි අසෝචි භාවයකට පරිවර්තනය වෙන. අල්ලන්නට පවා අපේ භාවයකට පත්වන මේ ආහාර වලටද මම මෙතෙක්කල් ඇලුම් කළේ. එහෙම ඇලුම් කළා නම් ආශා කළා නම් මේ ආහාර කරේ රසවින්දනයක් ලැබලමයි රසයට ඇලියනි කටයුතු කළා නම් මම කොච්චර මෝඩකමකින් යුතුවද ඒ කටයුත්ත සිදු කළේ කියලා නොනින් දකින්න ඕන. Tamande හිතට අවබෝධ වෙන්න ඕන. දැන් මේ විදිහට ඒකත් අවබෝධ වෙන්නේ දැන් ඇස් දෙක තියාගෙන මේ ආහාර ගන්නවා නම් තමයි ඉතාම හොඳ. දැන් මේ ඇස් දෙක ඕන්න අරින්න. Taman අතින් නම් ආහාර අනන්නේ. අතේ ඇඟිලි දෙකට ඇස් හැරව දැන් බලන්න. බලනකොට ඇඟිලි වල ගෑවිලා නියබුතුමඟට කාංගඩි කරු රස්සේ අරවා මේවා ගෑවිලා මොයේ ගෑවිලා තියෙන එකේ ස්වરૂපේ කොච්චර අපවිත්‍රද කියලා බලන්න සිල්කුල් දෙකේ. මේ අත සෝදන්නේ නැති එහෙම තිබුණා. කොහොමද හිටියේ ඒක බලන්න ආහාර කටේ දාලා කපනකොට වදාස්සේ ගිහිල්ලා දොල්ලාස්සේ ගිහිල්ලා තැන් තැන් වල වාගෙට හැටිච්ච ආහාර කෑලි සමහර විට මේ දැකලා ඇති ආහාර ගන්න විට අනිත් අය කතා කරනවා වදාස්සේ ගිහිල්ලා කොයිතරම් තේසුස් ස්වරූපයකට පස්සලා කියනවා මේ වදාස්සේ ආදී ගෑවිලා කොච්චර සිලිකුල් භාවයකට පස්සලා කියනවා මේ ගන්න ආහාර ස්වරූපය තමයි මේවා අපි ආහාර අරගෙන කටසෝදන්නේ නැති වෙන්නේ කියනවා. කොහොමද සත්‍ය කියලා බලන්න. මේ ආහාර අරගෙන අපි ධර්ම දින්නේ නැතුව තියෙන නියම ආකාරයෙන් නිසි පරිදි හොඳට ධර්ම දින්නේ නැතුව එන්නේ කියනවා. ඔය ආහාර කෑලි දත්තස්සේ හරියන්නේ ඉර වෙලා. ඒවෙන් බැක්ටීරියා නිෂ්පාදනය හැදිලා අතිශයින් දෙකඳ හමන තත්ත්වයට පත් වෙනවා සමහර විට ළඟ ඉන්න කෙනෙකුට Taman කප්පේ වෙන කෙනෙක් කතා කරන විට ඇති වෙන දුගඳ ඇති වෙන ඉහළට යන දුගඳ මේ යන දහන්න විඳින්නට ලැබිලා අතිශයින්ම දුගඳ හමන බවට පත් වෙනවා මේ ආහාර හරියට අරගෙන හරියට දත්මෙන් දෙයම නැත්නම් ආයේ දත් මුල් වල සමහර විට බැඳෙනවා මැලි යනවා අතිශයින්ම දුමන හමන කොටසක් මේ ආහාර නිසා සිදුවන දෙයක්. ඒකත් හරියට දකින්න. මේ පිරිසුදු ආහාර දෙස බලන්නේ මේවා කරන්නේ. මේ අපිරිසුදු ආහාරය දෙස නෙමෙයි. ඊළඟට බලන්න මේ ආහාර තුළින් නිපදවන්නේ මොනවද? එක කටකින් ආහාර මොකකින් නැතුල් කරනවා. එක සිදුරකින් නැතුල් කරනවා. සිදුරු නවයකින් මේවා පිට වෙනවා. හරියට ඔය ෆැක්ටරි එක නිකන් මාංශශාලාවක එක අමුද්‍රව්‍යයක් ඇතුල් කළාට පස්සේ විවිධ නිෂ්පාදන ද්‍රව්‍ය විවිධ දරවල් වලින් විවිධ අන්තටි වලින් නිකුත් නිකුත් වෙන අවස්ථා තිබෙනවා අන්න ඒවා මේක ඇතුළට ගියාට පස්සේ මේ අසෝෂි ෆැක්ටරියට වැටෙන්නේ වැටුණාට පස්සේ දාන්නේ මේ අමුද්‍රව්‍ය ටික දැන් ඒවා පිට වෙනකොට පරම දුර්ගන්ධෝ අසෝචිත වෙන ආකාරය දකින. පිට්ටු බම්බුවකින් පිට්ටු එළියට ගන්නවා වගේ. පරම දුගඳ හමන ආකාරයෙන් මේවා පිටවන ආකාරය දකින. මූත්‍රා වශයෙන් පිටවන ආකාරය දකින. මේ ආහාරයෙන් තමයි මේ ඔක්කොම නිකදාන්නේ. වෙන එක කියන්නේ ඊළඟට මේ ආහාර වලින්ම තමයි සතු හදන්නේ, කෙල හදන්නේ, කඩලු හදන්නේ, දාඩිය හදන්නේ, උරුතෙල් හදන්නේ මේවා පිටවෙන ආකාරය දකින්න. අප කඳුළු වැටෙනවා කන කන්නාඳුර වැටෙනවා නාමයෙන් කුඩියර ධනට හෝ වතුර වාගේ හෝ වැටෙනවා ඒක කුණු කෙල සරව හිත ඔක්කොම නිකඩ වෙනවා මේ ශරීරයේ ඇතුලේ තියෙන සෑම අපවිත්‍ර කොටසක්ම ආහාර තුලින් නිපදවන්නේ. මෙයා දන්නවා ආහාර නොගෙන ඉතින් මේ ශරීරෙ කෙට් වෙලා කෙට් වෙලා කෙට් වෙනවා. මේ ආහාර නිසා තමයි ශරීරය පෝෂණය. ආහාර ශරීරය ඇතුලේ තියෙන ඔක්කොම අපේච්ච කොටස් මේ අපේච්ච කොටස් ඔක්කොම ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා. ඒ ගෙවෙන ගෙවෙන කොටස් නැවත නැවත නිපදවන්නට අවශ්‍ය නිසා තමයි අපි ආහාර දිනපතා දාන්නේ. එසේ ගිල්ලන ආහාර තුළින් තමයි මේ ශරීරයේ මේ අපවිත්‍ර කොටස් නිස්පාදනය වන්නේ මේ ආහාර තුළින් කුණුලේ නිස්පාදනය වෙන ආකාරයේ නිපදෙච්ච කුණුලේ වල ස්වરૂපය දකින්න මේ අය ඇඟිල්ලක් වෙන දෙයක් ලැබුණා නම් ඒ දේ ටිකක් දෙක ඉබලා බලන කොච්චර පිළිපොඩ සංකල්පද දුගඳයි ඒ ශරීරය තුළ තියෙන මේද තත්තු මේ අය අඩු වශයෙන් මිනිහක් කපනවා දැකලා නැත්නම් ඒ වගේ තියෙන DVD එකක් වගේ එකක්වත් දැකලා තියෙනවනේ ඒවැ තියෙන මේද තත්තු දැස බලන්න මෙවැනි මේද තත්තු නිපදවන ආහාර නේද මේ ගිල්ලන්නේ කියලා තේරුම් ගතේ විශේෂයෙන්ම මේ දේ නිපදවන අපි තුන් කිරුවේ බටර් වෙන දෙයක් කනවා නම් Tamanට දෙරින්න ඕනේ මේ ශරීරය තුළ මේ තට්ටු ගණන් මේද තියෙනවා මේද තට්ටු තියෙනවා අතිශයින්ම දුගඳ හමනවා පිලි ගඳක් තියෙන්නේ දකින්නට අප්‍රියයි කුණුවෙක් බටර් වගේ ස්වරූපයෙන් යුතුයි මේ පිළිකුල් දෙකදහමන මේද තට්ටු හදනේව නේද මේ රස කර කර ගිලින්නේ රස කර කර බොන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. යථා අවබෝධය. ඒකට මේ ශරීරයේ තුල සෑම කොටසක්ම අපවිත්‍ර වූ කොටස් තියෙන මේ සෑම අපවිත්‍ර කොටසක්ම නිපදවන්නේ මෙන්න මේ ආහාර සුළුින් කියන කරුණ තේරුම් ගන්නට ඕනේ. දැන් මේ ටික හරියට තේරුණාට පස්සේ ආහාරය කෙරෙහි සමාජ පුදුම පිළිකුලක් ඇති වෙනවා. මේ පිළිකුල ඇති වුණාට පස්සේ Taman කල්පනා කරලා බලන්න ඕන ඉස්සෙල්ල මේ ආහාර වලට ආශාවක් වශයෙන් විදුකමක් කෑදරකමක් මගේ සිත තුළ තිබුණා. දැන් මම මේ විදිහට යථාභෝධයක් ඇති කරගන්නා විට ආහාරය ගැන පිළිකුලක් ඇති වෙනවා. මේ පිළිකුල තියෙන සිත තුළ අර ඉස්සල්ලා තිබුණු රසයට දිවිච්ච ආශාව තියෙන සිත තුළ. මේ ආශාව ඇති වෙන්නේ ඇයි කියලා දකින්න. ආහාරයට ඇයි මේ ආශා කරන්නේ? එහෙම ආශා කරන්නේ අන්තිශාක් නිසා නෙවෙයි මේ ආහාරයේ යථා තත්ත්වයේ ව්‍යාපාර කලින් කියපු ආකාරයෙන් දක්නටි දන්නේ නැති එක එක්කව. ඒ පමණක් නෙවෙයි. මේ ආහාර ඒකාන්ත වශයෙන්ම දුක්ඛය දුක්ඛ සමුදයක් කියලා දන්නේ. ඒ ප්‍රධානතම කරුණ. දැන් මේ ආහාර දුකක් වශයෙන් දුක්ඛ සත්‍යයක් වශයෙන් දතේ ආහාර පාන එකපාරටම සමාහට පිටාණින් පහලවනවා නෙවෙයි ඒවා හොයාගන්න බොහෝ මහන්සි වෙන්නට වෙනවා භවිතයන් කරන්නට වෙනවා රැකී රස්සා කරන්නට වෙනවා වෙලෙන දාම් කරන්නට වෙනවා විවිධ දේවල් ආහාර ලබා ගැනීම සඳහා උදව් උපයා ගැනීම පිණිස කරන්නට වෙනවා මේ ඔක්කොම දුක් ආහාර නිසා තමයි දුක් එන්නේ ඒ වගේම ඒවා අපේ නිවසේදී නිකම් මේ නෑ ගෙන්න ගන්නට වෙනවා නැත්නම් තමයි ගිහිල්ලා ගේන්නට වෙනවා ඒවත් ඔක්කොම දුක් මේ ආහාර නිසා සමහර විට කයින් කරන වැරදි සිදු කරනවා වචනයෙන් කරන වැරදි සිදු කරනවා මනසින් කරන වැරදි සිදු කරනවා ඒවත් සැප නෙවෙයි ඒවත් දුක් ඊළඟට මේ ආහාර අතීතම දැන් ඔක්කොම දුක විඳලා අපි හදාගෙන දැන් කෑවට පස්සේ හරියට ඉතිරෙවයි දිරේ වහන දුක මල මෝත්‍රාදීන් පිරෙනවා මේ ශරීරය අපවිත්‍ර කොටස් වලින් පිරෙනවා මේ ශරීරය තුලින් මල මෝත්‍ර අපවිත්‍ර දේවල් උගුරුනවා වැగిරෙනවා වැක්කෙනවා දිනපතා මේවා සෝදන්නට ඕන පවිත්‍ර කරන්නට ඕන සුවඳ විලවුන් ගල්වන්නට ඕන නිකන්වත් හිතා බලන්න සබනුයි වතුරයි ලෝකේ නැති වුණොත් කොහොමද හිතේවිද දවස් 3-4ක් එහෙම වතුර බින්දුවක්වත් බින්දුවක්වත් නැහැ සබනුත් නැහැ එහෙම වුණොත් කොහොමද හිතෙන්නේ කියලා බලන්න. එතකොට Tamanට තේරෙයි මේ ආහාර පාන ජීවිතව මහා විශාල දුකක් මල මුත්‍රා පිට කරන එකක් දුකක්. කොහොම පිට කරන්නට තැනක් නැතුව හිර කරගෙන ඉන්නට සිදුවන ඒකත් මහා දුකක්. ආහාර දිරෙව්වට පස්සේ අපි හිතමුකෝ කෙනෙකුට සීනි අධික නම් සීනි අධික ආහාර ගත්තාට පස්සේ ශරීරය දන්නේ මේ ශරීරයට සීනි වැඩි ගන්නට හොඳ නෑ අඩුව ගන්නට ඕනේ නියමිත සංකේත ගන්නට ඕනේ කියලා අකුමා ওই ක්‍රියාව කිසිවක් දන්නේ නැහැ. ඉතින් ඒකේ ස්වરૂපය රූප ධර්මයන්ගේ නරෝහේ ක්‍රියා ඇතිවීමෙන් නැතිවීම යන එකයි. ඉතින් ශරීරය තුළින් වැඩිපුර සීනි එහෙම අතුල් කළොත් එහෙම අර ආහාර දිරවීම නිසා සීනි ශරීරයේ දුරාගත්තු වැඩිපුර වැඩිපුර දිය වැඩියා වෙන සත්‍යයක් අත්වනොත් ඇතිවන සත්‍යය මොකක්ද කියලා බලන්න. සමහර විට දියවැඩියාවක් ඇතිවෙනොත් මේ මාත්‍රක කකුල් එහෙම කපලා දාන්න සිදෙනවා. සමහරට ඡන්ද වෙනවා. සමහරට වකුගඩු වල පක්ෂේ භාවයන් සිදෙනවා. සමහරට මොලේ ක්‍රියාදාමයන් ක්‍රියා විරහිත තත්ත්වයට පත් විවිධ රෝග මේ දියවැඩියා පාලනය නොකර සිටියොත් ඇති වෙනවා මුළු ශරීරයෙන් සෑම ඉන්ද්‍රියකටම ඒ නිසා මේ දියවැඩියා බලපානවා මේ මෙවැනි රෝග තත්ත්වයන් මෙවැනි රෝග දුකක් ලබා දෙන්නේ මේ ආහාර දිරවීම නිසා අපේ ශරීරය තුළ කොලෙස්ටරෝල් නිපදවන්නේ මේ ආහාර නිසා වැඩිපුර කොලෙස්ටරෝල් සහිත ආහාර කෙනෙක් ගත්තා කියන්නේ ඒවා දීලා ඒව ශරීරයට උරා ගත්තා ඊට පස්සේ ඉතින් වැඩිපුර වැඩිපුර කොලෙස්ටරෝල් වැඩි වුණාට පස්සේ සමහර විට හදවතේට දේ ගලන දේ නාර කීක වෙන්නට පුළුවන් නැත්නම් කුඩා වන්නත් පුළුවන් ඇන්ජයිනා වගේ රෝග තත්ත්වයට දෙන්න පුළුවන් heart attack හදවතේ අපාට සිදුවෙන විවිධාකාර රෝග පීඩා ඇති වෙන්නට පුළුවන් නැත්නම් සමහරට අස්සභාගයේ වැනි තත්ත්වවලට පත්වන්නට පුළුවන්. එවැනි විනිතාකාර රෝග පීඩාවලට බඳුන් වෙනවා මේ ආහාර දිරෙව්වට පසු. අපි හිතමු තමාට නොගැලපෙන දෙයක් ආහාර පාන වශයෙන් ගත්ත මේවා දිරෙව්වා. හිත අධික කෙනෙකුට හිත වැඩි ආහාර ගත්තොත් මහා දුකක්. ශෙම වැඩි කෙනෙකුට ශෙම වැඩි ආහාර ගත්තොත් ඒකත් දුකක් දිරෙව්වට පස්සේ ඒ වගේම වාතය වැඩි කෙනෙකුට ඒ ආහාර වැඩිපුර ගත්තත් දුකක්. මේවා අමුසෙන් විස්තර කරන්නට අවශ්‍ය නැහැ. මේ සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් කරුණු. එතකොට ආහාර දිවෙව්වත් දුකක් එකක්. ආහාර හොයලා පිළියෙල කරගන්න එකක් දුකක්. දෙවෙනි කාරණා. දැන් හිතමු අපි ආහාර දිවෙන්නේ නැහැ කියලා ගත්තේ. ඉරේගේ නැත්ත නැති වුණොත් මොකද ඒ සමාහට බඩේ කැක්කුම වමනය පාචනය වමනට යනවා වගේ ගතිය සමාහට දවස් ගානක් තිස්සේ නොඑක ආකාර රෝග පීඩා සමාහට ආහාර විශ්වයෙන් ඒ ආහාර පාන ජීවී නැති වෙච්ච නිසා ශාරීරික වශයෙන් ඇති වෙන වෙහෙස කාන්තේ දුන්නේක ශරීරයේ පීඩාවකටපත් වීම, අන්නති වීම ආදී විවිධ ආකාර රෝග දුක් ඇති ඉඳින්නට සිදු වෙනවා ආහාර දිරවෙන. ඒක නිසා මේ Taman ගන්න රස කර කර දුක්ඛ සත්‍යයක්. මේක දකින්නට දකින්නට ප්‍රඥාව නැති කෙනෙකුට බෑ ඒක නිසා නෝට ඇලෙන්නේ. එතකොට ඒට අමතරව මේ සියලුම දුක් ලබා දෙන්නේ මේ ආහාර තුලින්. ඇති කරනු ලබන ආහාර තුලින් ඇති කරනු ලබන මේ ශරීරය නිසා. සිතයි කයයි දෙකක් නැත්නම් මේ ලෝකේ කිසිම දුකක් අපට විඳින්නට නැහැ. යන්තාවක් දුක් තියානම් ඔක්කොම දුක් ඇදෙන්නේ මේ පංචස්කන්ධ ලෝක ධර්මයන් තුළ. මේක ඒකාන්ත වශයෙන් තමන්ගේ ශරීරය තුළින් නොවිලියේක ආකාර දුක් ලබා දෙනවා. පොඩ්ඩක් නෙවෙයි අතිශයින් දරුණු දුක් ලබා දෙනවා. රෝග දුක් ආදී විතරක් නෙවෙයි, මැෂමඳු රෝදුරු වෙන දුක් පමණක් නෙවෙයි. මනුස්සමනුෂ්‍යෝදරෝ තීතෝස්ස බීඩා වෙන ඒවා නැති වෙන දුක් පමණක් නෙවෙයි. ශරීරයේ තුලින් පීඩාකාර දුක් පීඩාකාර දෙගෙන දෙනවා මේක ඒකාන්ත වශයෙන්ම ශරීරයේ කියන එක දුක්ඛ සත්‍යයි. මේ දුක්ඛ සත්‍යයේ පෝෂණය කරන්න දාන පත්‍යක් මේ ආහාරය කියන්නේ. ආහාර කියන්නේ එතකොට තනිකරම දුක්ඛ සමුදය සත්‍යය. Taman ඇලෙන්නේ දුක්ඛ සමුදය සත්‍යයට. Taman ඇලෙන්නේ දුක්ඛ සත්‍යයට. මේක දක්නට සාමාන්‍ය ජනතාවට පොරෙන් නැතිකමක් නෑ ඒවා දකින්නට ප්‍රඥා අශක්ති දෙන්න ඕනේ ඒ යථාභෝධයක් ඇති වෙච්ච කෙනෙක් තමයි ඒ ආකාරයෙන් යථා පරිදි දකින්නේ. නිකන් ආහාර ටිකක් අනානා ඉඳලා මේක පිළිගොල් කියලා ඔක්කොම එකට දාලා අන්නනවා වගේ ක්‍රියාවක් නෙවෙයි මෙතන සිදුවන්නේ. යථාභෝධය දැකීම තුළින් නිවනට සිත යොමු වන ආකාරයෙන් සිත දියුණු කර ගැනීම. මේ විදිහට කටයුතු කරන විට Taman දැන් බලන්නට ඕන මෙතෙක් කල මං ඇලුනේ මේ දුක්ඛ සත්‍යයට මෙතෙක් කල ඇලුනේ මේ දුක්ඛ සමුදය සත්‍යයට මෙතෙක් කල ඇලුනේ මෙවැනි මහා ජහජරා ගොඩකට මේ සියල්ලටම මේ ආකාරයෙන් ඇලී බැඳී කටයුතු කරේ සියල්ලම කෙරේ ඇලීමක් බැඳීමක් ඇතිවුනේ මේවා නොදත් මෝඩකම තිබෙන නිසා මෝඩකමට බුද්ධ ධර්මයේ හැටියට අපි පාවිච්චි කරන වචනේ තමයි අවිද්‍යාව අවිද්‍යාව චිත තුළ තියෙන නිසා ඒව ඇලෙන. දැන් ඇලෙනවා කියලා අපි හිතමු කඩට අරගත්ත ආහාර ටිකට ඇලි ඇලි රස විඳ විඳ කෙනෙක් කන රස තෘෂ්ණාවේ. මොනවටද ඇලෙන්නේ? ආහාර වලට දැනෙන්නේ. ආහාර වලට නෙමෙයි ඇලෙන්නේ. ආහාරය තුළින් තියෙන රසයට ඇලෙනවා කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. රසයටත් නෙමෙයි ඇලෙන්නේ. රසය තුළින් Tamanට වින්දනයක් ලැබෙනවා ඒ වින්දනයට ඇලි අපිට තාම රසවත් ආහාර ටිකක් කිසිම දෙයක් දන්නේ නැති පුද්ගලයෙකුට කනවා මේවා ගැන අවබෝධයක් ඇති කරගෙන කෙනෙකුට ඒ ආහාර ටික ගන්නවා අපි හිතමු අනාගාමී මාර්ගයෙන් යන්නේ මාර්ගඵලයක් ලැබුපු කෙනෙකුට ඒ ආහාර ටික ඒ විලායම ගන්න ඔය ඔක්කොටම ඇලීමක් ඇති වෙනවා විශේෂයෙන් නැහැනේ මේ ඇලීම ඇති ඒ හැමෝම කනකොට ආහාර කනකොට දිවේ ඒවා ගෑවීම නිසා පස්සේ දැනෙනවා රස සංවේදී බුදු කෙනෙකුට උනත් පස්සේ බුදු කෙනෙකුට උනත් පහත් වෙච්ච කෙනෙකුට පස්සේ දැනෙනවා රස සංවේදී නමුන් නෝ රස රාග පරිසංවේදී ඒ අය අර රහත් එක්කී බුදු එක්කී පස්සේ බුදු එක්කී අය රසයේ කෙරෙහි ඇදිලා ඒක ගැන දැනීමක් ඇති කරන ඇතිවිල්ලක් ඇතිවන්නේ අනිත් අයට ආහාරයේ කෙරෙහි ඇලීමක් ඇති වෙනවා මේ ඇලීම ඇතිවන්නේ Taman කලින් හිතේ ආහාර වලට කියලා නමුත් ආහාර වලට නොවේ කියලා දැන් දකිනවා. ඊට පස්සේ ඊට වඩා ටිකක් ස්ථිරම වශයෙන් බලනකොට තේනවා Taman ඇලුනේ ආහාර වලට නෙවෙයි ආහාරයේ රසයට කියලා. රසය ඒකට අර දාලා ටිකක් ස්ථිරම එකක් අයින් එකට වඩා දැන් දකිනා මේ රසයටත් නෙවෙයි ඇලුනේ රසය තුළින් උද්ගත කර දෙන ආස්වාදයේ වේදනාස්කන්ධය. මේ වේදනා ස්කන්ධයට ඇලෙනවා කියන්නේ මොකද්ද? නාම ධර්මයකට ඇලෙන එක. මේ නාම ධර්මයේ ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, ආය ඇති වෙනවා, නැවත පවතිනවා, නැවත නැති වෙනවා, ඇති වී ඇති වී නැති වී නැති වී ඔය යන ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඔය ක්‍රියාදාමය දිගින් දිගට දිගින් දිගට යනවා. ඇලෙන එකක් මේ රසයට ඇලෙන එකක් නාම ධර්මයක්. නාම ධර්ම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. නැවත ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඒ ඇතිවි නැති යන මේ නාම ධර්ම වලට ඇලෙනවා නම් ඒකත් නාම ධර්මයක්. ඒකත් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මොනවද මෙතන ඉතිරිවන්නේ? මොනවද මෙතන නැති වී ගියාට පස්සේ හරයක් පස්සේ සාරයක් පස්සේ ගන්නට තියෙන්නේ? එහෙම දකිනකොට Tamanda තේරෙයි මෙතන කිසිවක් නැති හිස් බවක් කියලා. මේ හිස් බව කියන එක දැනීමක්. දැනෙන ගතියක් එතන තියෙනවා. ඒ දැනීම නැත්තම් හිස් බවකුත් නැහැ. දැනීම කියන්නේ නාම ධර්මයක් ඒක නිත්‍ය දෙයක් නේ ඇතිලා නැතිලා කියන්නේ. ඒ ඇතිලා නැතිලා ගියාට පස්සේ ඒකෙත් හරයක් නැහැ. මේකෙත් ගන්න දෙයක් නැහැ කිව්වොත් එහෙම නිවීමකට. ඒකත් දැනීම. නිවන උනත් දැනීමක්. මෙන්න කියමනේ නේකොට සීලති කරමින් නේකොට නිවනක් නැහැ. එතකොට මේ දැනීම නිවන අරමුණු කරලා නිවීමක් අරමුණු කරලා දැනීම කියන එතනත් නාම ධර්මයක ඇතිවීමක් කරනවා ඒකත් නැතිලා ගියා නිසා ඒකෙත් ඇති හරියක් නැහැ මේකත් ඇත්තටම මම අයින් කරනවා ඒකිනුත් මට වැඩක් නැහැ කියලා අයින් කරනවා එතකොට ආහාරයේ පටික්කොල සංඥාව තුළින් නිවන් ලබන්නට පුළුවන් තමාගේ ප්‍රඥා මට්ටමට අනුව ඒ මාර්ගඵල ලබන්නට පුළුවන් වань එතකොට එහෙම කරන්නට බැරි නම් ඕකෙන් ප්‍රතිඵලයක් ගන්නට බැරි නම් ආහාර කියන්නේ මොනවද කියලා බලන්න. එතකොට Tamanda තේරෙන්නේ අපට්ඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු මොන ආහාරයක් ගත්තත් එච්චරයි. දැන් අපි දුම් බතුයි, එළවලුයි, අරවා මේවා කියන අන්දදා තියෙන මේ ඔක්කොම මූල ධාතු හතරක්. කොච්චර රස දෙයක් කෑවත් එච්චරයි. දැන් අපිට තාම රසාද්‍යයක් කියලා කටේ දාලා හපනවා. Taman කැමති දේ නීරස දෙයක්ත් කටේ දාලා හපනවා. හපුවට පස්සේ දෙකටම සිදුවන්නේ එකම දෙයක්. බඩට ගියාට පස්සේ දෙක චමච දෙවන්නේ එකම දේ. දෙකේම තියෙන්නේ පඩවේ ආපෝ තේජෝ වායෝ මූල ධාතු හතරක්. ශරීරයේ ඇතුලේ නිපදවන්නේ මේ ශරීරයේ ඒකේ තියෙන දේ නිසා බාහිර වශයෙන් ඇතිවෙච්ච පඩවේ ආපෝ තේජෝ වායෝ මූල ධාතු හතර. මේ මේල ධාතු හතර ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඒක නිසා නැවත නැවත ආහාර දිදී මේක පවස්සාගෙන යන්නට වෙනවා මේ මූල ධාතු හතර ශරීරයක් කියන්නට බෑ, ගැහණියක් කියන්නට බෑ, පුරුෂයෙක් කියන්නට බෑ, ජීවියක් කියලා කියන්නට බෑ. මූල ධාතු මූල ධාතු විතරයි වෙන මොකක්වත් නෑ. ඉතින් මේවට ආත්ම කියන මම කියන හැඟීම තියනවා නම් ඒක තමයි අවිද්‍යාවක් ආදී වශයෙන් දකින්නේ. ඒ අනුව ඒ උස්සේසිත දිවීම තුළිනුත් නිසිත පරිදි යථාභෝධය ලබා ගැනීම තුළින් නිවන් ලබන්න පුළුවන් වෙනවා. ඉතින් මතර අර කලින් කියපු දුක්ඛ සත්‍ය සහ සංකේත සත්‍ය වශයෙන් අවබෝධ කරගන්නේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දෙකම සිටේ ක්‍රියාදාමයක් කර ඇතිවීමක් නැතිවීමක් හැර වෙන දෙයක් නෙවෙයි කියන අවබෝධය තුළින් තමන් ලබන්නට පුළුවන් මේ ආකාරයෙන් විවිධාකාර දෙනවා ආහාරයේ පටික්කොල සංඥාව ඇති කර ගැනීම තුළින් නිවන් ලැබෙ හැකියි ඒක නිසායි බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිබෝධාය උපසමා භින්නාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති පංච මේ වික්‍රේ ධම්මා භාවිතා බහුලී කතා මේක වත් කරන නෙවෙයි මහණෙනි දෙවරක් තුන්වරක් 10 15 වරක් කරලා නෙවෙයි බහුලී කතා බොහෝ වාරයක් සිදු කිරීම තුළින් ඔය කියපු ආනිසංස ලැබෙනින් ඉවනින් සනසන ලබුණාකම ලැබෙනවා. මේ යථාභෝධය දකිනකොට ආහාර කෙරෙහි නිබ්බිදාවක් කලකිරීමක් ඇති වෙනවා. විරාගය නොයල්මක් ඇතිවන්නේ ඇදීමක් නෙවෙයි. ආහාර අනුභව කර කර ඉන්න ගමන්ම නාම රූප ධර්මයන් ওই මං කියපු ආකාරය කවරකින් හරි දකින්න පුළුවන් වෙන විට නිරෝධයක් දකින්න. එහෙම දකිනකොට ඒ නිරෝධය අත්දැකීමට සුදුසුන ආකාරයෙන් ආහාර පිළිබඳව ඇත්ත ඇති හැටියෙන් දැකීමක් දකින් දන්කින් දන්නවා මනා නුවණකින් ඒ කරුණු දකිනවා ඒකයි අභිඥාය කියලා බුදුහාමුදුරුවෝ කියේ. එහෙම දකින විට කෙලෙස් සමාගයේ සිට තුළ සංසිදෙනවා. නිවන් දැක්කේ නැතත් ආහාර කෙරේ ගිජු වෙලා කැඳට වෙලා රස තෘෂ්ණාවට බර වෙලා ඇති කරගත්ත කෙලෙස් ඔක්කොම නැති යනවා. සාවකාලික වශයෙන්. නැත්තම් මාර්ගඵලයක් ලැබුවොත් මාර්ගඵලයට අදාළ වන ආකාරයෙන් කෙලෙස් සංසිඳනවා ඒ තුළින් නිවන් ලැබෙනවා. මේ විදිහට ආහාරයේ පරික්කුල සංඥාව කියන එක සරල දෙයක් කියලා හිතන්නට එපා. මේකෙන් ලබන්නට පුළුවන් ප්‍රතිඵලය විශිෂ්ටයි. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන කාශකලේ මේක තුළින් අනාකාමී මාර්ගඵලය වුණත් ලබන්නට පුළුවන් කියන කරුණ. ඒ අනුව පිළිපැදීම තුළින් මේ ඇයට නිවනේ සංසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව දැන් නිම කරා. දෙවියන්ට පින් දෙමු ආකාශත්හාද කියන පාඩේ දෙමු ආකාශත්හාද මෙම්මා දේවා නාගාමයිතිකා පුඤ්ඤන්තං නමෝදිතා චිරම් සම්බුතා සනන් ආකාශත්හාද මෙම්මා දේවා නාගාමයිතිකා පුඤ්ඤන්තං නමෝදිතා චිරම් සම්බුතා සනන් ආකාශත්හාද මෙම්මා දේවා නාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්තරක්ඛන්ති මං පරන්ති සාස්ත්‍රණය කරා විනා පුඤ්ඤ කම්මේන මාමින් කා සම්මාදමෝ සතර සම්මාදමෝ යාමිනාන් පත්‍ය ධම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාන් සම්බද සම්පත මේකලේ ප්‍රසස්සත් නියටත් නිවන සැසීමේ වාසනා සත්‍යතාව වේවා අභිවාදන සේනස්ස සම්මුද්ධාපචායනෝ තත්තාරෝ ධම්මා වද්දන්තේ ආයුවන්නෝ සම්බලං ආරෝග්‍ය සම්පත්තේ සම්ද සම්පත්ති නේවස තෝනිබ්බාන සම්පත්තේ ඉනාතේ සමිඤ්ඤතෝ සෝපත්තේවා නිවස් ලැබේවා